අවසාන කාලයයි. තනාවන්ත පින්වත්නි ඔබ හැමදෙනාම මේ රැස් වෙලා සිටින්නේ මුළු ලෝකයටම ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සදහම් පණිවිඩය ගෙන යන සද්ධර්ම ශාලාවකට මේ පිම්බිමේ ඉඳගෙන මේ මොහොතේ සජීවීව ලෝකේ බොහෝ රටවල් වලට මේ සදහම් හඬ ඇසෙනවා. අද දායකත්වයේ දරන පිරිසට සිය ගණනකට නෙමෙයි දහස් ගණනකට නෙමෙයි ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්මය ලබා දීමේ මහා පින් බලය මේ වෙලාවේ මේ මොහොතේ ජීවිතවලට රැස් වෙනවා මේ ගැන හිතලා සතුටු වෙන්න. යම් කෙනෙක් සත්‍රුවන් වලින් මේ පෘථුවිය මත ඉදි කරනවා බ්‍රහ්ම ලෝකය තරම් උස මහා ප්‍රාසාදයක් මැණික් වලින්ම මේක ඉදි කරලා හිටම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මේ මැණික් විහාරය පූජා කරනවා සංඝ සතු කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා එහෙම කාටවත් කරන්න බෑ. කවුරු හරි කළා පූජා කළොත් එයාට ලැබෙන පින මෙපමණයි කියලා කියලා නිම කරන්නත් බෑ. නමුත් ඊට වඩා පිනක් සිව්පද ගාථාවක් කියලා ඒක තෝරලා දෙන ධර්මදේශකයන් වහන්සේට ලැබෙනවා. ඒ වගේම ධර්ම දේශනාවක් කරවන, දහම් පොතපත ලියවන, ධර්ම දේශනාවක දායකත්වයේ දරන පිරිසට ඊට වඩා පිනක් ලැබෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මුළු පොළොවේම තියෙන කඳු හෙල් බෑවුන් ඔක්කොම නැති කරලා සමතලා කරලා බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා සිවුරෙන් සිවුර ගෑවෙන්න වඩා හිඳවලා උන්වහන්සේලාට චතුමදුර කියන ප්‍රණීත දාණය පූජා කරලා කෙසෙල් ගොබ වගේ මදසිලුට සිවුරු පූජ කළොත් ඒක කළ නොහැක්කක්. මොකද පෘථිවියම සමතලා කළාට පස්සේ මහ මුහුදවක් හිටින් නැති වෙන්න කෝටි ප්‍රකෝටි ගණනක් රහතුන් වහන්සේලා වුණේ සිවුරෙන් සිවුර ගෑවෙන්න වඩා හිඳවන්න. යමෙක් කළොත් ඔහිට ඔහුට ලැබෙන පින විශාල වූ කුසලයක්. ඊට වඩා පිනක් ධර්ම දාණයෙන් ලැබෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. සියලු දානයන්ට වඩා ධර්ම දාණයම අග්‍රයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියා තථාගතයන් වහන්සේ වදාලා. අද ඒ අග්‍ර ධර්ම දානමය පින සිදු කරගන්නේ 441කින් 900 මාකොළ උතුර උතුරේ පදිංචි රෝහිත රුද්‍රිගු මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ දායකත්වයෙන් ඒ මහත්මියගේ දායකත්වයෙන් ඥාතීන් අසල්වැසියන් එකතු වෙලා මේ ධර්ම දානමය පින සිදු කරන්නේ. බඹලොව තරම් උස මහා ප්‍රාසාදයක් කොට සසුනට පූජා කළාට වඩා පිනක් මුළු පොළොවම සමතලා කරලා බුදුපසේ බුදු මහරහතුන් වඩා හිඳවලා ඒ උතුමන්ට දන් පෑන් දීලා සිවුරු පිදුවට වඩා පිනක් මේ රෝහිත රුද්‍රිගූ මහත්මිය මේ මොහොතේ ජීවිතයට රැස් කරගන්නවා සහභාගී වෙලා උදව් උපකාර කරන පිරිස එකතු කරගන්නවා ඒ හැම දිනාට මේ කුසල බලය ඒකාන්ත කොට උතුම් වූ ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ සදහම් මන්දිරයේදී බොහොම වටිනා කටයුත්තක් සිදු වෙනවා මේ කාල පරිච්ඡේදයේ ඒ තමයි කාලාන්තරයක් කබිධර්මය සජ්ජායනා කළා දැන් අපේ කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේගේ සිත නැඹුරුනේ සූත්‍ර පිටකය සජ්ජායනා කරන්න උදෑසන කාලේ සජ්ජායනා කරනවා සවස කාලේ ඒ සජ්ජායනා කරපු සූත්‍රය පිළිබඳව ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඉතින් අද සජ්ජායනා කළේ අරිය පරියේෂණ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. මම සූත්‍ර සජ්ජායනාවට සවන් දුන්නා විනාඩි 57ක් ගියා සූත්‍රේ සජ්ජායනා කරන්න. ඒ කියන්නේ පිරිත් කියනවා වගේ වේගෙන් කියන්න. විනාඩි 57ක්. ඉතින් පැයක් ඇතුළත මේක වේගෙන් කියන්නෙත් නැතුව කොහොම විස්තර කරලා දෙන්නද කියලා මම කල්පනා කළා මේ සූත්‍ර සජ්ජානාව ශ්‍රවණය කරලා හිටන්. ඒක නිසා දීර්ඝ සූත්‍ර දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ තිබුණට අපි මේ පිළිබඳව යම්කිසි මට්ටමකින් ඔබව දැනුවත් කරන්න පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අරිය පරියේෂණ සූත්‍රය ඇතුළත් වෙලා තියෙන මජ්ක්‍ධිම නිකායට බුදුරජාණන් වහන්සේ වදාළ දීර්ඝත් නැති එවැගේම කෙටිත් නැති ධර්ම දේශනා තමයි මජ්ක්‍ධිම නිකාය තුල තියෙන්නේ. දීර්ඝ ධර්ම දේශනත් නෙවෙයි කෙටි ධර්ම දේශනත් නෙවෙයි. ඒකයි මජ්ක්‍ධිම නිකාය කියලා හඳුන්වන්නේ. මධ්‍යම ප්‍රමාණයේ ධර්ම දේශනා කියන තේරුම. තථාගත පරිණිරවාණයෙන් පස්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී මජ්ක්‍ධිම නිකාය කටපාඩමින් රැගෙන ආවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව විසින් මජ්ක්‍ධිම නිකාය කොටස් තුනකට බෙදලා තියෙනවා මූල පණ්ණාසකය මජ්ක්‍ධිම පණ්ණාසකය උපරිම පණ්ණාසකය කියලා. පණ්ණාසකය කියන්නේ 50යි. ඒත් එක පණ්ණාසකයක 52ක් තියෙනවා ඒක නිසා සූත්‍ර දේශනා ඔක්කොම තියෙන්නේ 150යි. මේ හැම සූත්‍ර දේශනාවක්ම ඉගෙන ගන්නකොට අපිට අවශ්‍ය ප්‍රධාන ගුණයක් වැඩෙනවා මජ්ක්‍ධිම නිකාය සූත්‍රය ඉගෙන ගන්නකොට. ඒ තමයි සම්මා දිට්ඨිය වැඩෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාව. සම්මා දිට්ඨිය වැඩෙනවා මජ්ක්‍ධිම නිකාය හැම සූත්‍රයක්ම ඉගෙන ගන්නකොට. ඒ වගේම මජ්ක්‍ධිම නිකාය හැම සූත්‍රයක්ම භාවනා කර්මස්ථානයක්මයි. භාවනා කමඨහනකින් තොර වූ දේශනාවක් මජ්ක්‍ධිම නිකාය තුල නැහැ. ඉතින් මේක කර්මස්ථාන දේශනා 150ක් වගේ. ප්‍රඥාව වැඩෙන ධර්ම දේශනා පෙළක් මේ. ඉතින් අපි උදාර සූත්‍රය බලමු. අද අපි ඉගෙන ගන්නේ අරිය පරියේෂණ සූත්‍රය. ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේලා, රහතුන් වහන්සේලා ඒ වගේ මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා මේ උතුමන් වහන්සේලාගේ පරිේශණය සෙවීම පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනාවේදී දේශනා කළේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර 제තවන මහා විහාරස්ථානයේ වැඩ සිටියා. උන්වහන්සේ සිවුරු පොරවල පාත්‍රය අරගෙන උදෑසන කාලේ පිණ්ඩපාතේ වැඩියා. පින්නපාතේ වැඩම කරලා හිටන් උන්වහන්සේ ආපහු ජේතවනාරාමයට වැඩියා. ආනන්ද තෙරුන් වහන්සේට කියනවා ආනන්ද අපි දිවා විහරණය කරන්න දවල් කාලේ ගත කරන්න පූර්වාරාමයට යමු කියලා. ජේතවනාරාමේ ළඟමයි විසාකාවකල පූර්වාරාමය තියෙන්නේ. ඉතින් ආනන්ද තෙරුන් වහන්සේ කැමැති වුණා. තථාගතයන් වහන්සේ පූර්වාරාමයට වැඩියා. ටික වෙලාවක් උන්වහන්සේහි සිංහ සෙයියාවෙන් දකුණු වැලයෙන් සිහිනුවණින් යුතුව සැතපුණා. ඊට පස්සේ අර බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ ගිය වෙලාවේ තව විශේෂිත සිදුවීමක් වුණා. ඒ තමයි විශාල භික්ෂු පිරිසක් ඇවිල්ලා ආනන්ද තෙරුන් වහන්සේට කියනවා ස්වාමීනි අපි බුදුරජාණන් වහන්සේ දකින්න බොහෝම කාලයකට පස්සේ හුඟ කාලෙකින් ඒ තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න නැති වුණා. උන්වහන්සේගෙන් ධර්ම දේශනාවක් අහන්න තියෙනවා නම් හොඳයි නේද කියලා. ආනන්ද තෙරුන් වහන්සේ කිව්වා එහෙනම් ඔබලා මේ රම්මක කියන බ්‍රාහ්මණ තුමාගේ රම්මක කියන කෙනාගේ ආරාමය තියෙනවා. ඒ ආරාමය හරිම ලස්සනයි එහෙට වැඩම කරන්න කියලා. රම්මක බ්‍රාහ්මණතුමාගේ ආරාමයට ආශ්‍රමයට මේ භික්ෂූන් වහන්සේලා ටික පිටත් කරලා හැරියා. ඉතින් දැන් ආනන්ද තෙරුන් වහන්සේ මේ පණිවිඩෙත් බුදුරජාණන් වහන්සේට කියන්න ඕනේ. උන්වහන්සේ වැඩම කරන් යන්න ඕනි රම්මක බ්‍රාහ්මණතුමාගේ අස මේ ආශ්‍රමයට. මොකද ඒ භික්ෂූන් වහන්සේලා බලාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ වඩිනකන්. දිවා විහරණයෙන් පස්සේ ආනන්ද තෙරුන් වහන්සේ ආරාධනා කළා ස්වාමීනි රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමය තියෙන මේ ඊටාම ළඟ හරිම රමණීයයි සිත් කලොයි තථාගතයන් වහන්සේහි වැඩම කරනසේක්වා කියලා. උන්වහන්සේ නිස්සබ්දව පිළිගත්තා. උන්වහන්සේ ඒක පිළිඅරගෙන ආනන්ද තෙරුන් එක්ක රම්මක බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වැඩම කළා. යනකොට භික්ෂූන් වහන්සේලා එහි දොරටුව වහලා ඇතුළේ ඉඳගෙන කතා කරමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දොර ඇරගෙන ගියේ නෑ. කතාව අවසන් වෙනකන් හිටියා. එහි කෙලවරක් ඇති වුණා කියලා දැනගෙන උන්වහන්සේ ගැන මේ සූත්‍රය කියනවා මුලින් උගුර පෑදුවා කියලා තථාගතයන් වහන්සේ. උගුර පෑදුවා. ඊට පස්සේ නිය පිටින් දොරට ගැසුවා. ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා දොර විවර කිරීමෙන් පසු උන්වහන්සේ ඇතුල් වුණා කියලා. බලන්න කොච්චර වටින අවවාදයක්ද බුදු කෙනෙක්. තමන්ගේ ශිෂ්‍ය පිරිස ශ්‍රාවක පිරිස ළඟට යන්නේ. නමුත් කතා වඩාල කරන්න ගියේ නෑ. උන්වහන්සේ වහා ඇතුළුුන්නේ නිය පිටින් දොර ගසා උකුසි පැහැර ඊට පස්සේ තමයි ඇතුළුුනේ. දොර ඇරියට පස්සේ. උන්වහන්සේ ආසනයේ වැඩ හිටියා. වැඩ ඉඳලා ඇහුවා මහණෙනි මම එන්නට පෙර ඔබලා කුමක් ගැනද කතා කරමින් හිටියේ භික්ෂුන් වහන්සේලා ආදරෙන් ගෞරවයෙන් කිව්වා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේම මුල් කරගෙන ඔබ වහන්සේ ගැනම තමයි ධර්මානුකූල කතාවක අපි යෙදී වාසය කළේ කියලා. උන්වහන්සේ වදාලා මහණෙනි ඊටාම හොඳයි. sannipatitānaṁ vo bhikkave dvayaṁ karaniyaṁ ධම්මීවා කතා අරියෝවා තුන්හි බාවෝ මහණෙනි රැස්ුණා වූ ඔබලා විසින් කළ යුතු කාරණා දෙකක් තියෙනවා. ධම්මීවා කතා එක්කෝ ධර්මය කතා කරන්න. රැස් වෙලා ඉන්න ඔබලා ධර්මේ කතා කරන්න. රටතොට ගැන, වැඩකට නැති දේවල් ගැන, ස්ත්‍රී පුරුෂයන් ගැන, මාර්ග ගැන, ගම් ගැන මේවා ගැන හිතන්න කතා කරන්න නැතුව ධර්මයේ කතා කරන්න. එහෙම නැත්නම් අරියෝ වාතුන්හි භාවෝ ආර්ය තෘෂ්ණිම් භූත භාවයෙන් කල්ගත කරන්න කියලා කිව්වා. ආර්ය තෘෂ්ණෙන් බුත භාවය කිව්වහම දෙකක් තියෙනවා. පළමුවන එක තමයි දෙවන ධ්‍යාන සමාධියට සමවැදී සිටීම ආර්ය තෘෂ්ණින් භූත භාවය කියලා හඳුන්වනවා. දෙවැනි කාරණාව තමයි මූල කර්මස්ථානයේ වැඩිම ආර්ය තෘෂ්ණින් භූත භාවය කියලා හඳුන්වනවා. මූල කර්මස්ථානය කියන්නේ Tamange හැමෝටම ප්‍රධාන භාවනා කමටහනක් තියෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ ගිහි ශ්‍රාවකෙන්ට පැවිදි ශ්‍රාවකෙන්ට නිවන පිණිස Taman වැඩිපුරම පුරුදු කරන භාවනා කමටහනක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක ලොකු අඩුවක් ජීවිතේ. අන්නේ භාවනා කමටහනට හිත යොමාගෙන ඉන්නවා. එක්ක දෙවන ධ්‍යාන සමාපත්තිය තුල ඉන්නවා. ඒක බැරි කෙනෙක් නම් මූල කර්මස්ථානයේ ප්‍රධාන භාවනා අරමුණට හිත යොමු කරගෙන ඉන්නවා. ඒක තමයි ආර්ය තෘෂ්ණිම්බූත භාවය කියලා ධර්මයේ විස්තර කළේ. මහණනි මේ දෙක කළ යුතුයි කියලා දේශනා කළා. ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි ආර්ය පරියේෂණය අනාර්ය පරියේෂණය කියන දෙක මම ඔබලාට දේශනා කරන්නෙමි කියලා. භික්ෂුන් වහන්සේලා බොහෝම ආසාවෙන් අහන්න කැමති වුණා. උන්වහන්සේ මුලින්ම කියලා දුන්න අනාර්ය පරියේෂණය කියන්නේ මොකද්ද කියලා. අනාර්ය කියලා කියන්නේ මේ කෙලස් තියෙන මිනිස්සු, කෙලස් තියෙන සත්වයෝ එයාලගේ පරීක්ෂණයක් තියෙනවා. හොයන දෙයක් තියෙනවා. මොකද්ද එයාලා හොයන්නේ කියලා උන්වහන්සේ කියලා දුන්නා. එහෙම උන්වහන්සේ කියලා දෙමින් පැහැදිලි කළා උන්වහන්සේ කියනවා ඉදබික්කවේ ඒකච්චෝ අත්තනාදා ಜಾති ධම්මෝ සමානෝ ಜಾති ධම්මංචේව පරියේසති මේ ලෝකේ සමහර සත්වයින් තමන් උපදින ස්වභාවයෙන් යුක්තව ඉන්නේ ඉපදෙන ස්වභාවය නැති කරලා නැහැ. කියන්නේ කෙලස් තියෙනවා නම් හැමෝම උපදිනවනේ. මැරුණොත් උපදිනවා කෙලස් තියෙන කෙනාව. නිකලස් කෙනා විතරයි උපදින්නේ නැත්තේ. තමන් උපදින ස්වභාවයෙන් ඉඳගෙන ඉපදීමටම හේතු වෙන දේවල් හොයනවා. ඒක තමයි අනාර්ය පරියේෂණය. ඊළඟට අත්තනා ජරා ධම්මෝ සමානෝ ජරා ධම්මං චේව පරියේසති තමන් වයසට යන ස්වභාවයේ ඉන්නේ. වයසට යන්නේ කෙලස් තියෙන අය. වයසට යන ස්වභාවය. මොකද ඉපදුනොත් වයසට යන්නේ. කෙලස් නැති කෙනා උපදින්නේ නැහැ. උපදින්නේ නැති කෙනෙක් කොහොමද වයසට යන්නේ? ඒක නිසා වයසට යන්නේ කෙලස් තියෙන අය. ඉතින් මේ වයසට යන ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන තමන් වයසට යන දේවල්ම හොයනවා මේ ලෝකෙන්. ඔන්න අනාර්ය පරිේශනේ. ඊළඟට දේශනා කළා තමන් ලෙඩ වෙන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩ වෙන්න හේතු වෙන දේවල්ම හොයනවා. තමන් ලෙඩ වෙන ස්වභාවයෙන් ඉන්නේ ලෙඩ වෙන්න හේතු වෙන දේවල්ම සොයනවා. හැමෝම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. එක්කෙනෙක් බුදුරජාන් වහන්සේට දේශනා කළා මම බොහෝම නිරෝගී මට දැන් අවුරුදු 120යි. ඉහෙන් බහින රෝගයක්වත් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිමන් යත්‍ර බාල්‍යං කියලා. මම නිරෝගී කියලා නිරෝගී බවින් මත් වෙන එක මෝඩකම හැර අන් කුමක්ද කියලා උන්වහන්සේ ඇහුවා. කිමන් යත්‍ර බාල්‍යං මේ මෝඩකම හැර අන් කුමක්ද කියලා ඇහුවා. එහෙනම් Taman නිරෝගී කියලා උඩඟු වෙනවනම් ඒක මෝඩකමක්මයි. මොකද ඒ නිරෝගී බව පිණිස පවතින ශරීරයක් නෙවෙයි මේ තියෙන්නේ. කොයි මොහොත ලෙඩ වෙයිද දන්නේ නැහැ. උන්වහන්සේ වදාලා මෙය biju අටක් බිත්තරයක් හා සමයයි කියමේ කියලා. කොයි වෙලේ බිනේද දන්නේ නැහනේ. ඒ වගේ කොයි වෙලේ ලෙඩ වෙයිද දන්නේ නැහැ. ඉතින් මේ ලෙඩ වෙන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩ වෙන්නම හේතු වෙන දේවල් මේ ලෝකයෙන් හොයනවා. ඒක තමයි අනාර්ය පරිේශණය. ඊළඟට අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මං චේව පරිේශතේ. Taman මැරෙන ස්වභාවයෙන් යුක්තව ඉන්නේ. රහත් වෙලා අජර අමර වෙලා නැහැ. නොමරෙන தත්ත්වයටපත් වෙලා නැහැ. මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මැරෙන දේවල්ම හොයනවා. මැරෙන්න හේතු වෙන දේවල්ම හොයනවා. නැවත නැවත මැරෙන්න හේතු වෙන දේවල් හොයනවා. ඒ වගේම තමන් අඬමින් වැළපෙමින් ඉඳගෙන අඬන්න වැළපෙන්න හේතු වෙන දේවල්ම හොයනවා. ඒ වගේම තමන් කෙලෙසිලා ඉඳගෙන කෙලස් වලින් කෙලෙසිලා අපිරිසුදු වෙලා ඉඳගෙන තව තව කෙලෙසෙන්න තව තව අපිරිසුදු වෙන්න හේතු වෙන දේවල් මොහ වෙනවා කියලා උන්වහන්සේ වදාලා. උන්වහන්සේ කියලා දෙනවා මොනවද මේ උපදින්න හේතු වෙන දේවල්, වයසට යන්න හේතු වෙන දේවල්, ලෙඩ වෙන්න හේතු වෙන දේවල්, මැරෙන්න හේතු වෙන දේවල්, අඬන්න හේතු වෙන දේවල්, කෙලෙසීමට නැත්නම් හිත අපිරිසුදු වීමට හේතු වෙන දේවල් මොනවද කියලා උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ කියනවා ඒ තමයි මුලින්ම දේශනා කළා පුත්ත භරියං දූ දරුවන් මේ තමයි උපදින්න මැරෙන්න වයසට යන්න ලෙඩ වෙන්න හේතු වෙන දේවල් බලන්න මේ ස්වභාවයෙන් යුක්ත අය ඒව හොයනවා පුත්‍රයන් භාර්යාවන් හොයනවා දාස දාසින් දාස දාසියෝ කියලා කියන්නේ මේ උපදින්න වයසට යන්න ලෙඩ වෙන්න මැරෙන්න අඬන්න වැළපෙන්න හිත අපිරිසුදු වෙන්න හේතු වෙන දෙයක් ඒක හොයනවා මේ සත්‍යය අජේලකං ඊට පස්සේ කියන එළුව හොයනවා. ඒ කාලේ එළුව වස්තුවක් ඇටට සැලකුවේ දැන්ටත් එළුව ඇති කරන්න මිනිස්සු එළුව හොයනවා. කුක්කට සූකරං කුක්කොට කුක්කොට කියන්නේ බල්ලෝ. අද කාලේ නම් බල්ලෝ විකුණන ඒ කාලේ විකුණන්නේ නැහැ. නමුත් ආරක්ෂාවට දඩයන් කරගන්න බල්ල හොයනවා. බණ්ඩ අද වුණත් මිනිස්සු බල්ල හොයන්නේ ගෙවල් වලට සමහර අය 12000 දීලා 20000 දීලා බල්ලෝ ගේනවා මාසෙකට සමහරට 5000 බෙහෙත් දෙන බල්ලෝ ඉන්නවා එක බල්ලට. ඉතින් බල්ලෝ හොයනවා. ඒ වගේම සූකරන් සමහර අය ඌර හොයනවා. ඌර ටිකක් ඕන ඇතිකරන්න. හත්ති ගවාස්ස ඇත්තු හොයනවා. ගවය හොයනවා. අස්වය හොයනවා. ඊට පස්සේ මෙන්න මේවැය ගැලිලා ඇලිලා වාසය කරන මේ සත්වයෝ නැවත නැවත උපදිනවා. ඕවට කෙලෙස් වලින් බැඳිලා ඇලිලා ඉන්න අය නැවත නැවත උපදිනවා. නැවත නැවත වයසට යනවා. නැවත නැවත වයසට යන හන්ද මැරෙන්න සිද්ධ වෙනවා. නැවත නැවත යාලට ඒ වගේම අඬන්න සිද්ධ වෙනවා. හිත අපිරිසුදු වෙනවා. අනාර්ය පරිේෂණය කියලා තථාගතයන් වහන්සේ වදාලේ මෙන්න මේ දේවල් තමයි. තාම ඊට අමතරව රන් රිදී මුතුමැණික් මිල මුදල්, ගේ දොර වතු පිටි ඉඩකඩම්, ඇඳුම් පැළඳුම් කෑම බීම මේ හැම දෙයක්ම හෙවීම අනාර්ය පරිේශනයක්. මේවම මේවා අපිට ජීවත් වෙන්න අවශ්‍යයි. නමුත් සමහර කෙනෙක් ඉන්නවනේ ඒවා විතරයිනේ ජීවිතය කියලා කියන්නේ. ධර්මයක් නැහැනේ. ඒක අනාර්ය පරිේශනයක්. ඊළඟට උන්වහන්සේ වදාළ මහණෙනි ආර්ය පරිේශණය කියන්නේ කුමක්ද? ඒ තමයි ඉපදීම ස්වභාව කොට ඉන්න කෙනෙක් ඉපදීම නැති නිවන සොයනවා මන් නිවනටපත් වෙන්නේ කොහොමද කියලා උපදින්න ඉන්න කෙනෙක් නිවන සොයනවා නිවන් දකින්න හිතනවා වයසට යාම ස්වභාව කොට ඇති කෙනෙක් මේ වයසට යාමෙන් නිදහස් වෙන්නේ කොහොමද මම නිවනටපත් වෙලා වයසට යන්නේ නැතු ඉන්නේ කොහොමද කියලා නිවන සොයනවා ඊළඟට ලෙඩවීම උරුම කරගත්ත කෙනෙක් ලෙඩ නොවන නිවනටපත් වෙන්නේ කෙසේද කියලා නිවන් දකින්න හිතනවා නිවන සොයනවා මරණය උරුම කරගත්ත කෙනෙක් නොමැරෙන නිවනටපත් වෙන්න කල්පනා කරනවා ඒකට මාවත සොයනවා ඒ සඳහා ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා හඬන වැළපෙන කෙනෙක් ඇඬීම් වැළපීම් වලින් සදහටම නිදහස් වෙන්න හිතනවා ඒවයින්තර නිවන් දකින්න කල්පනා කරනවා. ඊළාට කෙලෙස් වලින් අපිරිසුදු වෙලා ගිය, දූෂිත වෙලා ගිය සිතක් ඇති සත්වයෙක් මම කවදද මේ කෙලෙසුන්ගෙන් අපිරිසුදු වෙච්ච සිත පිරිසුදු කරගන්නේ? මම කවදද මේවෙන් නිදහස් වෙන්නේ කියලා නිකලෙස් බව ප්‍රාර්ථනා කරනවා. නිකලෙස් වෙන්න කල්පනා කරනවා. සසරින් මිදෙන්න හිතනවා. මේක තමයි ආර්ය පරියේෂණය කියලා උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ වදාලා මහණෙනි මම මුලින්ම අනාර්ය පරියේෂණේ යෙදුණා කියලා. අනාර්ය පරියේෂණේ මුලින්ම යෙදුණා. උන්වහන්සේ තරම් සැප විඳපු කෙනෙක් තව නැහැ. බලන්න තමන්ගේ භාර්යාවක් හිටිය මහණ වෙන්න ඉස්සෙල්ලා ඒ තමයි දඹදිව හිටපු ලස්සනම කාන්තාව. එයාට වඩා ලස්සන තව කවුරුත් හිටියේ නැහැ. ඊළඟට තමන්ට පුතෙක් හිටියා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබ්බා. උන්වහන්සේ ලෝකේ පහළ වුණේ නැත්නම් ඒ පුතා එක්ක සක්විති රජ වෙනවා. නැත්නම් බුදු වෙන්න පුළුවන්. නමුත් බුදු වෙන්නේ නැහැ. පාරමී පුරලා තිබ්බේ නැහැ බුදු වෙන්න. සක්විති රජ කෙනෙක් වෙන්න තරම් වාසනාවන්ත පුතෙක් හිටියා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන. බලන්න තුන් කාලෙට වාසය කරන්න ප්‍රාසාද තුනක් තිබ්බා. 64000ක් පමණ නාටක ස්ත්‍රීන් එතුමන් සතුටු කරන්න ස්ත්‍රීන් හිටියා. මෙච්චර සැප විඳපු කෙනෙක් ලෝකේ තව කොහෙවත් නැහැ මෙච්චර කම් සැප විඳ කෙනෙක්. ඉතින් මේ අනාර්ය පරිේශණේ යෙදුණා. ඊට පස්සේ උන්වහන්සේ අවබෝධ කරගත්ත මේක හරියන්නේ මේකෙන් නිවන් දකින්න බෑ කියලා. ඊට පස්සේ ආර්ය පරිේශණයට උන්වහන්සේ පැමුණුණා. පැමිණිලා කුසලය කුමක්ද? නිවන කුමක්ද කියලා උන්වහන්සේ සොයන්න පටන් ගත්තා. ඒ හෙව්වේ කොහොමද කියලා මේ සූත්‍ර විස්තර කරනවා. උන්වහන්සේම කියනවා මහණෙනි මම තරුණ වයසේ හිටියේ. එතකොට මගේ කෙස් ටික ඔක්කොම කළු පාටයි. එක කෙස් ගහක්වත් සුදු වෙලා නැහැ. භද්‍ර යොබ්බනේන සමන්නාගතෝ නව යෝන් වයසේ මම පසු උනේ. එහෙම පසු වෙනකොට එහෙම පසු වෙන මම ඊට පස්සේ මේක විශේෂයෙන් කියන මාතා පිතුන්නම් අස්සොමුකානම් රුදන්තානම් මගේ අම්මයි තාත්තයි ඇස්වල කඳුළු පුරෝගෙන අඬනවා ඇස්වල කඳුළු පුරෝගෙන අඬද්දී කේසමස්සුන් ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජින් ඇස්වල කඳුළු පුරෝගෙන අඬද්දී මම මගේ කෙස් ටික රැවුල් ටික බාලා දැම්මා. කසාවතක් හැඳගත්තා. ඊට පස්සේ කියනවා අගාරස්මානගාරියන්. අගාරස්මා කියන්නේ මේ gederin ඉවත් වුණා. අනගාරියන් gederak නැති පබ්බජන්ති පැවිද්දටපත් වුණා කියලා. මේක බොහෝම වටින සූත්‍රයක් මේ කාරණාවෙන්මත්. මොකද අපි බුද්ධ චරිතය කියනකොට අපි පුංචි කාලේ අපිට උගන්වන්නේ කලා ශිල්පීන් දැකපු සාහිත්‍යවේදීන් දැකපු ලස්සන බුද්ධ චරිතයක් රාහුල කුමාරය ඉපදුනා ඒ සිදුවීම එහෙම වෙලා තින ඇත්ත ඊට පස්සේ රාහුල කුමාරයා සෝදරා දේවියට තුරුල් වෙලා ආදරෙන් බුදි සිද්ධාර්ථ කුමාරය කියලා දොරෙද්ද පොඩ්ඩක් එහෙට ගල්ලා බලනවා බලනකොට පව් කියලා හිතිලා ආයෙත් මෙයා හැමෝම බේර ගන්නනි කියලා හිතලා ගියා කියලා කියනවා ඊළාට එහෙම යන්නත් එතොනේ රෑ නිදාගෙන ඉන්නකොට යා ළඟ නට නටා හිටපු ස්ත්‍රීන් ටික ඇහැරලා බලනකොට තන තන වැටලා නිදුලු සමහර අය කුණු කෙල පෙරාගෙනලු සමහර අය යක්කුව ගොළු අවුල් කරගෙනලු තව සමහර අය මල කඳන් වගේලු නිදාගෙන ඉන්නේ මේව දැකලා එපා වුණාලු කියලා මෙච්චර පුංචි දෙයකට පුළුවන්ද මුළු ජීවිතේම තීරණය කරන්න මනුස්සෙකුට. නමුත් උන්වහන්සේ මේකේ කියනවා මම අම්මා තාත්තා අඬද්දී ඇස්වල කඳුළු පුරවගෙන අඬද්දී කෙස් රැවුල් බහලා කසාවත් ඇඳගෙන ගෙහි ගෙයින් නික්ම පැවිදි බිමටපත්තු නෙමි කියලා. අන්න එහෙම තමයි උන්වහන්සේ ගිහි ගෙයින් නික්මිලා පැවිදි වෙලා තියෙන්නේ. මේ සූත්‍රයේ විශේෂයෙන් මතක තියාගන්න එක නිසා මේ සූත්‍රය තමයි මේ විශේෂිත කාරණාව ඉස්මතු කරලා තියෙන්නේ. අපේ කලාකරුවා දුටු බුදුදහමින් අපිට වැරදිච්ච වරද්දගත් තැනක් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා සෝ ඒවං පබ්බජිතෝ සමානෝ කිං කුසල ගවේසී අනුත්තරං සම්ති සම්ති වරපදං පරියේසමානෝ මම එහෙම පැවිදි වෙලා කුසලය කුමක්ද කියා සොයමින් ඒ උතුම් වූ සාන්ත පදය නිවන සොයමින් ආලාර කාලාම කියන තාපසතුමන් ළඟට ආචාර්යයන් වහන්සේ ළඟට ගියමි. ආචාර්යයන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීන් අහනවා ආචාර්යයන් වහන්ස ඔබතුමන් කුමක් පිළිබඳවද අවබෝධ කරගෙන ඉන්නේ? එතුමා කිව්වා සිද්ධාර්ථ මම ආකාසානංචායතනය දන්නවා. විඤ්ඤාණංචායතනය කියන ධානය දන්නවා. ආකින් චඤ්ඤායතනය කියන ධානය දන්නවා. ඇහුව ඔබතුමා මේක දන්නවා විතරද? නැත්නම් භාවනා කරලා ඒක උපදවාගෙන ධානවලට සමවදිනවද? ඔව් සිද්ධාර්ථය මම මේ ධානයන්ට සමවදිනවා. මම මේක දැනගෙන දැකලා අවබෝධ කරගෙන කියන්නේ. මේ සිදුහත් කුමාරයා හිතනවා එහෙනම් මේ ආචාර්යයන් වහන්සේ නිකම්ම ප්‍රකාශයක් කරන කෙනෙක් නෙවෙයි. අවබෝධ කරගෙන දැනගෙන කියන්නේ මටත් මේක පුළුවන්. ඔහුට මේ දේවල් කෙරෙහි සද්ධාාවක් තියෙනවා මේ ධ්‍යාන කෙරෙහි. මටත් ඒක ඒ විදිහට දෙනවා. ඔහුට ධ්‍යාන ලබන්න වීරයක් තියෙනවා. මටත් ඒක එහෙම්මම තියෙනවා. ඔහුට ධ්‍යාන ලබන්න සිහිය තියෙනවා. මම සිහියෙන් යුක්ත කෙනෙක්. ඔහුට ප්‍රඥාව තියෙනවා. මටත් ප්‍රඥාව තියෙනවා. එහෙනම් මටත් මේ ලැබිය හැකියි කියලා හිතුවා. හිතලා භාවනා උපදෙස් ගත්තා. දින කීපයකින්ම මේ පාරමිතා පුරලා තිබිච්ච මහෝත්තමයන් මේ ධ්‍යාන තුන සාක්ෂාත් කළා. ධ්‍යාන තුන ලබා ගත්තා. ආචාර්යයන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා දැන් ආචාර්යයන් වහන්සේ කුමක් කළ යුතුද? සිද්ධාර්ථය ඔය ආකින් චඤ්ඤායතනය තමයි නිවන. ඔයිට වැඩිය දෙයක් නැහැ. ඔච්චරයි. ඔයෙන් කෙලවර ආවට කරන්න දෙයක් නැහැ කියලා කිව්වා. දැන් ඔයයි මමයි සමානයි. මම දැන් ශිෂ්‍ය කොටස් දෙකකට බෙදන්නම්. ඔයාට භාගයක් දෙන්නම්. ඔයා යාට උපදෙස් දෙන්න. අනෙක් භාගෙට මම උපදෙස් දෙන්නම් කියලා ආචාර්ය තනතුරක් දුන්නා. Tamanට සමතැන ලැබුවා. උන්වහන්සේගේ වාසනාව එක පැත්තකින් ඊටත් වඩා අපේ වාසනාව කියන්නේ මේ බෝසතාණන් වහන්සේට හිතුණා මේක නිවන නෙවෙයි කියලා. ඒක අපේ වාසනාව. මේක නිවන නෙවෙයි කියලා හිතුණා. මේ ආචාර්යයන් වහන්සේගෙන් සමු ඇරගෙන ආයම සාන්ත වූ නිවනම සොයාගෙන ආලාර කාලාමගෙන් සමුයරන් කොහෙටද ගියේ? උද්දක රාමපුත්ත කියන ආචාර්යයන් වහන්සේ ළඟට ගියා. එතුමන්ගෙන් ඇහුවා ආචාර්යයන් වහන්සේ ඔබ වහන්සේ මොකද්ද පුරුදු කරන්නේ? කිව්වා මම ඔබ ඔය පුරුදු කරලා තියෙන ධ්‍යාන තුනක් පුහුණු කරනවා. ඊට අමතරව නේව සංඥානා සංඥායතනය කියලා තව එක ධානයක් දන්නවා කියලා. ඔබ වහන්සේ දන්නව විතරද අවබෝධ කරගෙනද? ඔහු මං අවබෝධ කරගෙන. ඉතින් බෝසතාණන් වහන්සේ හිතුවා මෙයාට සද්ධාව තියෙනවා, වීරිය තියෙනවා, සතිය තියෙනවා, සමාධිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. ඒ නිසා මේ ධර්ම ටික අවබෝධ කරගත්තා මටත් ඒ ಗುಣධර්ම පහ ඒ විදිහටම තියෙනවනේ මට බැරි වෙන්න විදිහක් නැහැනේ කියලා හිතුවා. හිතලා ඉගෙන ගත්ත භාවනා කමටහන් නොබෝ දවසකින්ම නේව සංඥා නා සංඥායතනයට සමවදින්න පුළුවන් වුණා. ඇහුවා මෙපමණද තියෙන්නේ කියලා. ඊට පස්සේක ඔව් දැන් ඔබ නිවනටපත් වෙලා ඉවරයි. තව කරන්න දෙයක් නැහැ. එතෙන්දිත් ආචාර්ය තනතුරක්ම දුන්නා. ශිෂ්‍යෝ භාගයක් ලබා දුන්නා උපදෙස් දෙන්න කියලා. උන්වහන්සේ අතහැරියා. ඒක අතහැරලා උන්වහන්සේ ඊළඟට ගියා නේරංජනා කියන ගඟ සමීපයට. උන්වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී කියනවා මම කුසලය කුමක්දැයි උතුම් නිවන සොයමින් මගද රටේ චාරිකාවේ වැඩම කළා. මගධ රටේ චාරිකාවේ වැඩම කරමින් උරුවෙල් ජනපදයේ නේරංජනා කියන ගඟ සමීපයට පැමිණියමි කියලා. ගඟ සමීපයට පැමිණෙනකොට උන්වහන්සේට දකින්න ලැබුණා ඊටාම රමණීය භූමි භාගයක්. ගඟෙන් එහා පැත්තේ ලස්සන කැලෑවක්. ගඟයිනේ සුදු වැලි තලාවක් තියෙනවා. ඒ වගේම ගඟ පැත්තකින් ගලනවා ගංගායිනේ සේනානි කියන ගම්මානය පිහිටලා තියෙනවා. මට මේ ගමේ පින්න පාතේ වඩින්න පුළුවන්. ගඟෙන් පැන් පාවිච්චි කරන්න පුළුවන්. මේහා පැත්තේ තියෙන කැලේට වෙලා භාවනා කරන්න පුළුවන්නේ. නිවන හොයාගෙන යන කෙනෙකුට නම් මේ සුදුසුම තැන තමයි. මේ තමයි හරියනම තැන ලස්සනම පරිසරය කියලා උන්වහන්සේ හිතුවා. බලන්න නිකම්ම නෙමෙයි හිතුවේ. ලස්සන වැලිතලා දැක්කා. හිත තැම්පත් වෙනවා දැක්කහම. ඒ වගේම නිල්වන් දිහ දහරක් ලස්සනට ගලාගෙන යනවා. ඒ විතරක් නෙමෙයි. විමුක්තියට හරියන විදිහට භාවනා කරන්න ගැළපෙන විදිහට ලස්සන වනරොදක් තියෙනවා. ගම ඈතත් නෑ ළඟමත් නෑ. ආසන්නේ ඈතත් නැතුව ළඟමත් නැතුව ගමන් පහසු ඇතුව පින්ඩපාතේ වඩින්න සේනානි කියන ගම තියෙනවා. ඉතින් උන්වහන්සේ තීරණය කළා මෙතන විමුක්තිය පිණිස මං කටයුතු කරනවා කියලා. උන්වහන්සේම කටයුතු කරමින් මේකේ දුෂ්කර ක්‍රියා කරපු විස්තරය සඳහන් වෙලා නැහැ මේ සූත්‍ර දේශනාවට. නමුත් උන්වහන්සේ අවුරුදු 6ක්ම දුෂ්කර ක්‍රියා කළා. ඉතින් කාලය මද බැවින් මම ඒ ගැන විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ වැඩ සිටි ගලන ගත්තාම අඩි 4ක් විතර වගේ උසයි. ඇතුළට හරියට එළිය වැටෙන්නේ කරුවලයි අදටත් තියෙනවා. දුන්ගේස්වරී කියන කන්දේ මේ ගල්ලෙන අවුරුදු 6ක් වැඩ සිටිය. ඇතුළට අපි ඔළුව නමාගෙන යන්න ඕනි බොහොම අමාරුවෙන්. මහා කන්දක් උඩට නගින්න තියෙන්නේ. අද නම් ඉන්දියන් රජෙන් පාරක් හදමින් පවතින මිනිස්සුන්ට ටිකක් පයින් පහසුවෙන් යන්න ළඟටම වාහනේ ගිය හැකේ. තනිකරම තිරිවාන ගල් කඳු පොඩි පොඩි තිරිවාන ගල් පතුරු තියෙන්නේ. ඉතින් බොහෝම අමාරුවෙන් මේ කඳු ගැටේ උඩට උන්වහන්සේ නැගගත්තේ. පින්ඩපාතේ ගිහිල්ලා ඒ කන්ද තරණය කළ මේ ගල්ලෙනේ භාවනා කළේ. අන්තිමට ආහාර ගන්න එක ටික ටික ටික අඩු කළා. ඒ උතුමන් ළඟට වැටිච්ච කෝටු කෑල්ලක්, කුංචි කොළ කෑල්ලක් එච්චරයි අනුභව කළේ. සමහර දවස්වලට උනාසේ වැසිගිලි කැසිගිලි යනකොට සිහිය නැතුව ඇදගෙන වැටුණා. දෙවිවරු පවා හිතුව අනේ බෝසතාණන් වහන්සේ මැරුණා කියලා. එක දෙවි කෙනෙක් සුද්ධෝදන රජතුමාටත් ගිහිල්ලා කිව්වා අනේ රජතුමනි ඔබේ පුතා මරණයටපත් වුණානේ කියලා. රජතුමා ඇහුවා එයා මැරුණේ බුද්ධත්වයටපත් වෙලාද නැතුවද? කිව්වා ස්වාමී රජතුමනි උත්සාහ කරනකොට බුද්ධත්වයටපත් වෙලා තිබ්බේ නෑ වෙනකොට රජ ඊට පස්සේ රජතුමා ප්‍රකාශ කළ මගේ පුතණුවන් බුද්ධත්වයටපත් වෙලා මැරුණා කිව්වනම් මම ඒක පිළිගන්නවා. නැතුව පිළිගන්නේ කියලා. ඊළඟට උන්වහන්සේගේ ඇස් දෙක ගැන ධර්මයේ කියන්නේ ගැඹුරු ලිඳක පතුලේ වතුර පේනවා වගේ කියලා. එච්චර ඇස් දෙක අස්සට ගිහිල්ලා. ඊළඟට උන්වහන්සේගේ කම්මෝල් දෙක බැහැලා ගිහිල්ලා යටට කොඳු කොඳු වැට පේලිය මතුවලා ඉස්සරහෙන් බඩ පිරිමදිනවා කියනකොට කොඳු වැට පේලිය පිරිමදෙන්නේ අතට. ඒ වගේම papu ඉලෑට ටික මතුවලා ගිහිල්ලා එක මැට සැකිල්ලක් වෙලා හරියට බෝසතුන් මරණාසන්න වෙලා මෙච්චර මහා දුකක් වින්දා. උන්වහන්සේට අවුරුදු 6ක් යනකම්ම හිතුනේ නෑ මේක වැරදි පිළිවෙතක් කියලා. අවුරුදු 6 දී තමයි තේරුනේ මේ පිළිවෙත වැරදි කියලා. ඊට පස්සේ උන්වහන්සේ නැවතත් පින්න පාතේ වැඩලා කය ප්‍රකෘතිමත් කරගත්තා. උදව් කළ පස්වග භික්ෂූන් උන්වහන්සේ අතහැරලා ගියා. උන්වහන්සේ සුජාතා සේනාදීතා පිළිගන්නපු කිරුපිඬු දානේ වළඳලා ගඟෙන් සොට්ටිය බ්‍රාහ්මණතුමා දීපු කුසතන මිටියට අරගෙන බුද්ධ ගයා සුද්ධ භූමියට වැඩම කරලා කුසතන අතුරලා භාවනා වඩලා මාර පරාජය කරලා ලෞතුරා බුද්ධ රාජ්‍යය අවබෝධ කරගත්තා. උන්වහන්සේ කියනවා මම ඉපදෙන ස්වභාවයෙන් යුතුව සිට ඉපදීමක් නැති ඒ නිවන අවබෝධ කරෙමි. ඒ කියන්නේ බුද්ධත්වය ලැබුවා. වයසට යන ස්වභාවයෙන් සිටි මම වයසට යාමෙන් නිදහස් වූ නිවන අවබෝධ කළෙමි. මැරෙන ස්වභාව නැ ලෙඩ වෙන ස්වභාවයෙන් යුතු මම ලෙඩවීමෙන් සදහටම නිදහස් වූ නිවන අවබෝධ කළෙමි. මැරෙන ස්වභාවයෙන් යුතු මම මරණයෙන් නිදහස් වූ අජර අමර වූ නිවන අවබෝධ කළෙමි. ඊට පස්සේ අඬන ස්වභාවයෙන් යුතු මම ඇඬීමෙන් සදහටම නිදහස් වෙච්ච නිවන අවබෝධ කළෙමි. හිතේ අපිරිසුදු වෙලා කෙලෙසිලා දූෂිත හිතක් තිබිච්ච මම ඒ දූෂිත කෙලෙස් සියල්ල නැති කරලා දාන නිවන අවබෝධ කළෙමි කියනවා. මේ තමයි උන්වහන්සේගේ ආර්ය පරියේෂණය. උන්වහන්සේ මේ නිවන අවබෝධ කරගෙන සස්සති ගත කළා. හත්වෙනි සතියෙන් පස්සේ උන්වහන්සේ කල්පනා කළා මං අවබෝධ කරගත්ත ධර්මය හරීම ගැඹීරයි ගැඹුරුයි. මම මේක කාට හරි දේශනා කරන්න ගියොත් එහෙම ඒ දේශනාව අහන කෙනා වෙහෙසෙනවා. එයාට තේරෙන්නේ එයාට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මටත් ඒක වෙහෙසක්. ඒකහන්ද මම මේ ධර්මය <clears throat> දේශනා කරන්න නැතුව ඉන්න ඕනේ කියලා උන්වහන්සේට හිතුණා. බලන්න කියන හැටි කෙච්චේන මේ අධිගතං හලන්දානි පකාසිතුං රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුසම්බුදෝ මම ගොඩාක් අමාරුවෙන් මේ ධර්මය අවබෝධ කරගත්තේ. රාග, දේශ, මෝහ කියන කෙලෙස් වලින් යුක්ත සත්වයින්ට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. කලන්දානි පකාසිතුම් ඒක හන්ද දැන් බන කියලා වැඩක් නෑ කියලා උන්වහන්සේ හිතුවා. පටිසෝතගාමින් නිපුණං ගම්බීරං දුද්දසං අනුං රාග රත්තාන දක්ඛින්ති තමෝක්ඛන්දේන ආවුතං මේක පටිසෝතගාමි. ඒ කියන්නේ උඩුගම් බලා යන එකක්. මේක පහලට ගලන ගඟක් වගේ නෙවෙයි. උඩහට ගලන ගඟක් වගේ උඩුගම් බලා යන ධර්මයක්. නිපුණං ඊටාම තියුණු ධර්මයක් මේක. ගාම්භීර ධර්මයක්. අවබෝධ කිරීමට දුෂ්කර වූ ධර්මයක්. මේ රාගයෙන් රත් වෙච්ච මිනිස්සුන්ට මේක දකින්න බෑ. අවබෝධ කරන්න බෑ. ඒක නිසා මම දේශනා කරන්නේ නැහැ කියලා උන්වහන්සේට හිතුණා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතුනේ? උන්වහන්සේ ਸਰවඥ නේද? සියල්ල දන්නව නේද? උන්වහන්සේ සියල්ල දන්නවා. ඒක ਸਰවඥතා ඥාණය. ඒක ඇති කරගන්න හැම වෙලෙම බෑ. චතුත්ත් ධානයට සමවැදිලා ਸਰවඥතා ඥාණයට හිත යොමු කරන්න ඕනේ. එතකොට විතරයි වැටහෙන්නේ. නැත්තම් සාමාන්‍ය කෙනෙක් විදිහට කෙලෙස් වලින් හිතන්නේ කෙලෙස් නැතුව සාමාන්‍ය කෙනෙක් විතර උන්වහන්සේ කල්පනා කරන්නේ. ඉතින් මේ වෙලාවේ සහම්ප්‍රති මහා බ්‍රහ්මය තථාගතයන් වහන්සේගේ සිතුවිල්ල තමන් වහන්සේගේ සිතින් දැක්කා. දැකලා හිටන් බොහෝම ශක්ති සම්පන්න මිනිස්සෙක් දිගහැරපු අතක් වකුටු කරනවා වගේ වකුටු කරපු අතක් දිගහරිනවා වගේ බඹලොවින් අතුරු දහන් වෙලා ඒ ਸਰවඥයන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා හිටන් ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේට උතුරු සළු ඒකාංශ කළා වැඳගෙන ප්‍රකාශ කරනවා දේසේතු බන්තේ භගවා ධම්මං භාග්‍යවතුන් වහන්ස ධර්මය දේශනා කරනසේක්වා දේසේතු සුගතෝ ධම්මං සුගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා සන්ති සත්තා අපරජක්ක ජාතිකා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ කෙලෙස් සඩු සත්වයෝ ඉන්නවා මේ කෙලෙස් සඩු සත්වයින්ට අස්සවනතාය ධම්මස්ස පරිහායන්තේ ධර්මය අහන්න නැති වුනොත් එයාලා පිරිහීමටපත් වෙනවා භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ භාග්‍යවතුන් වහන්සේ ධර්මය අවබෝධ කරන්නෝ ලොව සිටිති කියලා ප්‍රකාශ කළා. මේ කෙලෙස් අඩු පිරිසක් ඉන්නවා. එයාලට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඔබ වහන්සේ දේශනා කළේ නැත්නම් එහෙම ඒ අය පරිහානියටපත් වෙනවා. ධර්මය අවබෝධ කරන්න තිබිච්ච අවස්ථාව ඒ පින්වත් පිරිසර නැති වෙලා යනවා කියලා ප්‍රකාශ කළා. එහෙන් ප්‍රකාශ කළා කියනවා පාතුර හෝසි මගදේසු පුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ අවාපුරේතං අමතස්ස ద్వාරං සුනන්තු ධම්මං විමලේනානුබුද්ධං පාතුර හෝසි මගදේශු පුබ්බේ බුදුරජාණන් වහන්සේ පෙර මේ දඹදිව ධර්මයක් පහළ වුණා ධම්මෝ අසුද්ධෝ සමලේහි සමලේහි චින්තියෝ ඒ ධර්මයේ අපිරිසුදුයි ඒක මේ කෙලෙස් සහිත මිනිස්සු ටිකක් හිතපු ධර්මයක්. නිගණ්ඨනාත පුත්ත, සංජය බෙල්ලට්ටි පුත්ත, පකුද කච්චායන මේ වගේ කෙලෙස් වලින් යුක්ත පිරිසක් හිතපු ධර්මයක් මේ ලෝකේ මේ දමදිව මේ පහළ වුණේ. අවා පුරේතං අමතස්ස ద్వාරං ඒක හන්ද බුදුරජාණන් වහන්සේ අමා නිවනට යන්න දොර විවර කරන්න සුනන්තු ධම්මං විමලේනානු බුද්ධං ඊට පස්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය දේශනා කරන්න සත්වයෝ ධර්මය අසත්වා කියලා සහම්පති බ්‍රහ්මයා ප්‍රකාශ කරන්න යෙදුනා. ඊට පස්සේ කියනවා සේලේ යතා පබ්බත මුද්ද නිට්ඨිතෝ යතාපි පස්සේ ජනතං සමන්තතෝ තතූපමං ධම්මමයං සුමේද පාසාද මාරුයිහ සමන්ත චක්කෝ භාග්‍යවතුන් වහන්සේ මහ විශාල ගල් පර්වතයක් කුට්ට නැග්ගහම වටපිටාවේ තියෙන ඔක්කොම ගම්මාන ටික, ගෙවල් ටික පේනවා. මිනිස්සු ටික පේනවා. අන්න ඒ වගේ ඔබ වහන්සේ ධර්මය නැමැති මහා ප්‍රාසාදයට නගින්න. එතකොට ඔබ වහන්සේට සත්වයන්ව පෙනේවි. අන්න එහෙම නැගලා හිටන් වටපිට බලන්න කියලා කිව්වා. මේ ගාතාව තව ලස්සනට පැහැදිලි කරලා තියෙනවා මෙහෙම ගමක් ගිනි අරගෙන දැවෙන්න පටන් ගන්නවා. ඊටාම ජව සම්පන්න තරුණයෙක් වේගයෙන් දුවගෙන යනවා මේ ගින්නට අහු වෙන්නේ නැතුව. වේගයෙන් දුවගෙන ගිල මහ විශාල ගලක් කුට්ට නගිනවා. ගලක් කුට්ට නැගලා හිටන් බලනවා ගම දිහා. මිනිස්සු පිච්චෙනවා, අඬනවා, කෑ ගහනවා, බේර ගන්න කියලා කියනවා. මට ඉවසන්න බෑ කියනවා. මේ විදිහට කෑ ගහන වඬනවා. ඉතින් අර ගල උඩට වෙලා ඉන්න තරුණයට හිතෙනවා මම පුදුම විදිහට බේරුණානේ මේකෙන් කියලා. ඒ විතරක් නෙවෙයි යාට ඇත්තටම හිතෙනවා අනේ මට මම බේරුණා වගේ මේ පිරිස බේරගන්න තියෙයිනම් මෙයාලා පිච්චෙන එකෙන් වළක්ව ගන්න තියෙනම් කොච්චර නම් දෙයක්ද කියලා. කරුණාවක් ඇති වෙනවා. ඉතින් මේ සහම්ප්‍රති බ්‍රහ්මයා කියනවා භාග්‍යවතුන් වහන්ස අන්නේ වගේ ඔබ වහන්සේ මේ ධර්මය නැමැති මහා ප්‍රාසාදයට නැගගන්න නැගගෙන හිටන් ඉපදෙන මැරෙන ලෙඩ වෙන වයසට යන දුක් විඳින සංසාරේ ඉන්න මේ සත්‍යෝ දිහා බලන්ඩ ගලක් උඩ ඉඳගෙන ඇවිලෙන ගමක් දිහා බලනවා වගේ එතකොට ඔබ වහන්සේට කරුණාව ඇති වෙයි තථාගතයන් වහන්සේ කියලා කිව්වා. බණ කොච්චර ලස්සන උපමාවක්ද කියන්නේ. බෑ කියන්න පුළුවන් ද මේ විස්තරේ හලා ධර්ම දේශනා කරන්න. බෑ කියන්න බැරි තරමේ විදිහට මේ බ්‍රහ්මයා ආරාධනාව කරනවා. සෝකාවතින්නම් ජනත මපේත සෝකෝ අවෙක්කස්සු ජානි ජරාභි භූතං කියන භාග්‍යවතුන් වහන්සේ ශෝකයට පත්වෙච්ච දුකට පත්වෙච්ච මේ ජනතාව දිහා බලලා එයාලගේ ශෝකය දුක් දුම්නස් මේ සියල්ලම නැති කරලා දාන්න උත්තිට්ඨේහි වීර විජිත සංගාම සත්තවාහ අනන විවර ලෝකේ දේසේ දේසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සති මහා වීර්යාණෙනි නැගී සිටින්න ඊට පස්සේ මේ ලෝකයට ධර්ම දේශනා කරන්න ධර්ම ශ්‍රවණය කරන පිරිස ලෝකයේ සිටිනවා මහා වීරයාණෙනි කියලා ප්‍රකාශ කළා. තථාගත බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයාගේ සිතුවිල්ල තමන්ගේ හිතින් දැක්කා. එයාගේ අදහස කුමක්ද කියලා අවබෝධ කරගත්තා. ඊට පස්සේ උන්වහන්සේ මහා කරුණාවෙන් අර හතරවන ධානයට සමවැදිලා බැලුවා ලෝකෙ දිහා ධර්මය අවබෝධ කරන පිරිස ඉන්නවද කියලා. බලනකොට උන්වහන්සේ දැක්ක ලෝකයේ සත්වයින් අප්ප රජස්කේ කෙලෙස් අඩු අය ඉන්නව දැක්කා. මහා රජස්කේ කෙලෙස් වැඩි අය ඉන්නව දැක්කා. ටික් කේන්ද්‍රයේ පෙර බුද්ධ ශාසනවල සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ඒ ගුණ ධර්ම පහ හොඳට දියුණු කරගත් අය ඉන්නව දැක්කා. මුතේන්ද්‍රයේ සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ටිකක් තියෙන මෘදු අය බොහොම අඩුවෙන් තියෙන අය ඉන්නවා දැක්කා ඊළඟට ස්වාකාරේ යහපත් ආකාරය කියන හොඳ ගති පැවතුම් තියෙන යහපත් චරිත තියෙන පින්කරන ගුණ දහම් පුරුණා ඉන්නවා දැක්කා ද්වාකාරේ හරිම නරක චරිත තියෙන අයහපත් චරිත තියෙන අවැඩ විනිස හැසිරෙන අනුන්ට අයහපත කරන මත්පැන් බොන නරක ජරා දුරාචාරය දෙනි අය ඉන්නවා දැක්කා ඊළඟට ඊළඟට සුවිඤ්ඤාපයේ පහසුවෙන්ම ධර්මය අවබෝධ කරලා දෙන්න පුළුවන් අය ඉන්නවා කියලා දැක්කා. දුවිඤ්ඤාපයේ ධර්මය අවබෝධ කරලා දෙන අමාරු පිරිසකුත් ඉන්නවා කියලා දැක්කා. ඊළඟට අප්පේ කච්චේ පරලෝක බය පරලෝක වජ්‍ය බය දස්සාවිනෝ. සමහර අය පරලොවට බයයි. මම මෙරිලා අපායයිද කියලා බය අය ඉන්නවා. බණු බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. ඒත් ඥානවන්ත පිරිසක් ඉඳලා තියෙනවා අනේ මම මැරිලා අපායයිද? ඒකන්ද පව් කරන්න හොඳ නෑනේ කියලා හිතපො. ඊට සමහර අය හිටියා පරලොවට බය නෑ, පරලොව අදහන්නේ කිසිම පිනක් දහමක් ඇතුව වාසය කළේ නෑ මේ පිරිස. ඉතින් මෙහෙම දැක්කා. ඊළඟට උන්වහන්සේට මේ උපමාවක් වැටහුණා. ඒ තමයි නෙළුම් විලක උපමාව. සමහර නෙළුම් කැකුළු තියෙනවා හිරුරැස් වැටෙනකොටම පිපෙනවා. ඉර උදා වෙනකම් බලාගෙන ඉන්නේ නෙළුම් කැකුලෝ. සමහර නෙළුම් කැකුලෝ තියෙන ඉර පායලා පැය කීපයක් ගියාට පස්සේ පිපෙනවා. සමහර නෙළුම් කැකුලෝ තියෙන එදා දවසේ පිපෙන්නේ නැහැ. ඒ වුණාට දවස් දෙකක් තුනක් ගිහිල්ලා හරි පිපෙනවා ඒවා. සමහර ඒවා තියෙනවා ඒවා වතුරෙම හට ඇරගෙන වතුරෙම තිබිලා වතුරෙම කුණු වෙලා යනවා මිසක් කවදාවත් පිපෙන්නේ නැහැ. ලෝකයම නෙළුම් පොකුණක් වගේ වැටහුණා. ඒ වගේ තමයි සමහර සත්වයෝ ඉන්නවා ධර්ම දේශනා මාත්‍රිකාවක් විතරයි කියන්න ඕනේ. මාත්‍රිකාව කියනකොට මෙයාට මාර්ගඵල අවබෝධ වෙනවා. එච්චර නුවණ තියන අය. එච්චර නුවණ තියන අය. එයාට කිව්වා උග්ගටි තඤ්ඤු කියලා. උග්ගටි තඤ්ඤු වහා අවබෝධ කරන්නෝ කියලා. බලන්න සාරිපුත්ත තෙරුන් වහන්සේ ගිහි කාලේ උපතිස්සනේ එයා ධර්මයේ හොයාගෙන යනකොට අස්සජි මහරහතන් වහන්සේ හම්බුණා. උන්වහන්සේ ගැන පැහැදුණා. ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා ඇහුවා. කව බුදුරජාණන් වහන්සේ. ඔබ වහන්සේ මට ධර්මයේ දේශනා කරලා දෙන්නකෝ. උන්වහන්සේ මොකක් ගැනද කියන්නේ? උන්වහන්සේක මම මේ ළඟදී පැවිදි වුණේ. මම එච්චර දහාලයක් ධර්මී ඉගෙන ගත්තේ නෑ. නමුත් රහත් වෙලා නමුත් අවුරුදු ගාණක් ධර්ම ඉගෙන ගත්තේ නෑනේ ඇත්තටම. එච්චර ගොඩක් ධර්ම ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. දන්න තරමින් කියන්න කිව්වා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. යම් කිසි දෙයක් හේතුවකින් හටගන්නවා නම් ඒව හටගන්න හේතු ටික තථාගතයන් වහන්සේ දේශනා කළා. තේ සංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ හේතු ටික විතරක් නෙමෙයි හේතු නැතිවීමත් දේශනා කළා. මහා ශ්‍රමණයා මේ මහා 이르දිමත් ශාස්ත්‍රූන් වහන්සේ මෙයයි ප්‍රකාශ කරන්නේ තරුණය කියලා කිව්වා. එතුමා කව ඇති කියලා. අවබෝධ වෙලා වෙනකොටත් සෝහන් ඵලයටපත් වෙලා. බලන්න ඇසූ පමණින් අවබෝධ වෙනවා. ඉරේලිය වැටෙනකොටම පිපෙන නෙළුම් කැකුලක් වගේ. නම කියන්නේ උග්ගටි තන්්‍යු කියලා එයාට. තව සමහර පිරිසක් ඉන්නවා ටික වෙලාවක් ගිහිල්ලා පිපෙන නෙළුම් කැකුලක් වගේ ධර්ම දේශනාවේ මාතෘකාව ඉදිරිපත් කරනකොට අවබෝධ වෙන්නේ නැහැ. දේශනාව ඉවර වෙනකොට විස්තර සහිතව දේශනා කරනකොට අවබෝධ වෙනවා. එයාට කියනවා විපචි තඤ්ඤු කියලා. විපචි තඤ්ඤු කියලා එයා හඳුන්වනවා. විස්තරාර්ථ වශයෙන් අහලා දේශනාව අවසානයේ අවබෝධ කරන පිරිස. තව පිරිසක් ඉන්න මේ ඇත්තන්ට ධර්ම දේශනාවක් ඇහුවා කියලා අවබෝධ වෙන්නේ නැහැ. බණ අහගෙන ඉද්දිම නිවන් දකින්නේ මාර්ගඵල ලබන්නේ නැහැ. එයාලා බොහෝ කාලයක් සිල් සමාදන් වෙන්න ඕනේ. බොහෝ කලක් භාවනා කරන්න ඕනේ. බොහෝ කොට සමත භාවනා විදර්ශනා වඩන්න ඕනේ. හැබැයි මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන්. ඒ කියන්නේ යාලට මේ ජීවිතය අවබෝධ කරන්න බෑ කියලා නෙමෙයි කියන්නේ. ධර්මය අහගෙන ඉන්නකොට අවබෝධ කරන්න බෑ කියලා විතරයි. මේ ජීවිතේ හැබැයි අවබෝධ කරන්න පුළුවන්. ඒ අයට කියනවා නෙయ్య කියලා. ඒ කියන්නේ කවදා හරි පිපෙන නෙළුම් කැකුළු. අර කවදාවත් පිපෙන්නේ නැති නෙළුම් කැකුළු තිබ්බනේ. ඒ වගේ මේ ජීවිතේ කොහොමවත්ම අවබෝධ කරන්න බැරි පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒ පිරිස අපිට අවබෝධ කරන්න පුළුවන් ද බැයිද කියලා හොයාගන්න විදිහක් නැහැ. භාවනා කළාම බලන්න ඕනේ. ඒත් ඒකෙන් උත් හරියට හොයාගන්න පුළුවන් වෙයිද කියන්න බෑ. මහා සිව කියලා තෙරුන් වහන්සේ කෙනෙක් හිටියා. දවස් 3න් රහත් වෙලා එන්න කියලා කැලේට ගියා. අවුරුදු 30ක් භාවනා කළා. එක වේලයි වැළඳුවේ. එකම දවසකවත් නිදිුවේ නැඳ දිගෑරියේ නැ පිට දිගෑරියේ නැ ඇඳක. අවුරුදු 30ක් ගිහිල්ලා තමයි රහත් වෙන්න පුළුවන්. එතකන් සමාධි මාත්‍රයක් ඇති වුණේ නැහැ. ඉතින් කොහොමනම් හොයාගන්නද මට ධර්මය අවබෝධ කරන්න පුළුවන්ද බැයිද කියලා මේ මාසයක් දෙකක් භාවනා කළා. අවුරුදු 3-4ක් භාවනා කළා කොහොම හොයාගන්නද? ඉතින් උත්සාහ කරන්න විතරමයි තියෙන්නේ. බැරි වුණත් ඒ කරන භාවනාව, රකින්න සීලය, වඩන ගුණය ඊළඟ ජීවිතේ හරි අවබෝධ කරගන්න එහෙම නැත්නම් කවදා හරි අවබෝධ කරගන්න හේතුවක් වෙනවා. මේ ජීවිතය අවබෝධ කරන අදහස තිබ්බොත් මේ ජීවිතේ බැරි වුණොත් උන්වහන්සේ සෝතානුදත සූත්‍රයේ කියනවා දෙව්ලොවමයි උපදින්නේ කියලා ඊළඟ ජීවිතේ. දෙව්ලොව ඉපදිලා අවබෝධ කරනවමයි කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් කුමටද බුදුදහම ගැන තවස් සැක කරන්නේ? මේ ජීවිතේම ධර්මය අවබෝධ කරන්න හිතනද, කල්පනා කරන්න බැරි වුණොත් ඊළඟ ජීවිතය අවබෝධ කරන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ දැක්කා මේ නෙළුම් පොකුණක් වගේ. අර අවබෝධ කරන්න බැරි පිරිසට කියන්නේ පදපරුම කියලා. හැබැයි අපි හිතට ගන්න ඕනේ අපෙත් පිපෙන නෙළුම් කැකුළු කියලා. උග්ගටි තාඥු නොවෙන්න පුළුවන් ඉරලි වැටෙනකොට පිපෙන්නේ නැති වෙන්න පුළුවන්. විපචිතඥු නොවෙන්න පුළුවන් දේශනාව අවසන් වෙනකොටම අවබෝධ නොවෙන්න පුළුවන්. ඒනට මේ ජීවිතේ පිපෙනවා මේ වඳ බහැපු කෙසෙල් කඳක් නෙමෙයි. මේක ඵල ඇති ගසක්, ඵල දරන ගසක් කියන චින්තනය අපි තුල ඇති කර ගන්න ඕනේ. ධනාත්මක චින්තනයක් ඒක. ඒක ඇත්තටම තියෙන්න ඕනේ මහා අභිමානයක් ඒක අපි තුල තියෙන. ඒ අභිමාණයෙන් යුතුව අපි ධර්මයේ තුල හැසිරෙන්න ඕනේ. ඉතින් උන්වහන්සේ එහෙම දැක්කා. දැකලා උන්වහන්සේ දේශනා කළා ගාතාවක් ලෝකෙ දිහා මෙහෙම බලලා අපාරුතා තේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්තු පමුච්චස්සු සද්ධං ඔබලාට නිවන් දොර විවර කරන ලදී ඒ වගේම සවන්පත් ඇත්තෝ, ඒ කියන්නේ කන් ඇත්තෝ ධර්ම ශ්‍රවණය කරන්න සද්ධාව ඇති කර ගනිත්වා කියලා උන්වහන්සේ දේශනා කළා. විහිංස සංඤේ පගුණං නභාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේ මහා බ්‍රහ්මය මිනිස්සුන්ට අවබෝධ කරගන්න අමාරු වෙයි කියලා හිතුණා. දේශනා කරනකොට අවබෝධ කළේ නැත්තම් මට වෙහෙසක් කියලා හිතුණා. ඒකයි මම මේ මිනිස්සුන්ට ධර්මය දේශනා කළේ නැත්තේ බ්‍රහ්මය කියලා. බ්‍රහ්මයාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතුමා බුදුරජාණන් වහන්සේ තමන්ගේ අදහස් ආරාධනාව පිළිගත්තා කියලා දැනගෙන වැඳ නමස්කාර කරලා ප්‍රදක්ෂිනා කරලා අතුරු දහන් වුණා. මාගේ ਸਰවඥයන් වහන්සේ කල්පනා කළා මම කාටද පළමුව ධර්ම දේශනා කරන්නේ සිහිපත් උනේ ආලාර කාලාම එතකොට දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීනි සතියකට ඉස්සෙල්ලා එයා මරණයටපත් උනානේ. බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් බැලුවා ඇත්ත. එයා මරණයටපත් වෙලා අසඤ්ඤ සත්ත්‍ය කියලා බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා. එහි උපදිනාට සවන්පත් නෑ රූපයක් නෑ. රූපයකින් තොර වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර නාමස්කන්ධ හතර විතරයි පවතින්නේ. ඉතින් අවබෝධ කරන්න බෑ සවන්පත් නෑ. බුදවරු දහසක් පහළ වුණත් වැඩක් නෑ. කරුණාව ඇති කරගත්තා. ඊට පස්සෙත් එහෙනම් ආලාර කාලාම නැත්තම් උද්දකරාම පුත්තට දේශනා කරන්න ඕනේ. දෙවි කෙනෙක් ඇවිල්ලා කව බුදුරජාණන් වහන්සේ එයා ඊයේ රාත්‍රියේ මරණයටපත් වුණානේ. උන්වහන්සේ බැලුවා ඇත්ත. එයත් අසඤ්ඤ සත්‍යයට ගිහිල්ලා අවබෝධ කරන්න බෑ. ඊළඟට බැලුවා කාටද අවබෝධ කරන්න පුළුවන්? හිතුවා මට බොහෝම උපකාර කළා තියෙන පංචවග්ගීය භික්ෂූන් වහන්සේලා කියලා. උන්වහන්සේට උදව් කරපු හන්ද විතරක් නෙමෙයි. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ඉස්සෙල්ලාම ධර්මය අවබෝධ කරන්න පින් කරගෙන ආපු කෙනා. තුන් ලෝකෙම හිටියේ නැ කොණ්ඩඤ්ජ තෙරුන් වහන්සේ හැර වෙන කෙනෙක් පළමුව ධර්මය අවබෝධ කරන්නේ ඒ තමයි ඒකට සුදුසු කෙනා. ඉතින් උන්වහන්සේගේ හිත නැමුණ පංචවග්ගීය භික්ෂූන්ට ධර්ම දේශනා කරන්න. කොහෙද ඉන්නේ කියලා බැලුවා. බරණැස් නුවර ඉසිපතන ඉන්නේ. බුද්ධ ගයාව ඉඳන් උන්වහන්සේ දා වැඩි අද ප්‍රධාන මාර්ගයේ තියෙන පාර වෙන්නේ නැති කියලා හිතනවා පුරාවිද්‍යාව. දුරයි බුදු වෙච්ච තැන ඉඳන් ඉසිපතනෙට කිලෝමීටර් 264ක්. පාගමනින් උන්වහන්සේ වැඩියේ. ධර්මයේ තියෙන පාගමනින් වැඩියේ. උපක කියන ආජීවක මගදී හම්බෙච්ච හම්බුලා කරපු කතාවක් තියෙනවා. අපේ කාල වේලාව ඉක්මන හන්ද කියන්න වෙලාවක් නැහැ. මේක ලස්සනට ඒ කතාව තියෙනවා සූත්‍රේ. ඉතින් වැඩම කරනකොට පංචවග්ගීය භික්ෂූන් දැකලා හිතුවා සිද්ධාර්ථයන් වහන්සේ ආයමත් එනවා දුෂ්කර ප්‍රතිපදාවෙන් අවබෝධ කරගන්න බැරි වුණා දැන් ආයෙත් අපි හොයාගෙන එනවා සැප සම්පත් විඳින්න ගිහිල්ලා කවුරුවත් නැගිටින්න එපා කිව්වා. පාත්‍ර පිළිගන්න එපා ගිහිල්ලා. වඳින්න එපා. ආසනයක් විතරක් දෙමු රාජකුලයේ කෙනෙක්නේ කුලයට ගරු කරමු කියලා කිව්වා. ඒ වුණාට අදහසේ පිටා ඉන්න බැරි වුණා. කෙනෙක් ඉස්සරහට ගියා ස්වාමීනි වඩින්න කියලා කිව්වා. තව කෙනෙක් ගිහලා කෝ ස්වාමීනි පාත්‍ර සිවුරු දෙන්න. තව කෙනෙක් පාසය දුවා. ස්වාමීනි මේ වැඩ සිටින්න කියලා ආසනේ පෙන්නුවා. ඒ වුණාට හැබැයි වැන්ද එහෙම නැහැ කවුරුත්. එහෙම වාඩි වුණා. වාඩි වෙලා ඇවැස් සිද්ධා ඊට පස්සේ උන්වහන්සේ කව මහණෙනි මම මේ ගාම්භීර වූ ධර්මය අවබෝධ කරගත්තා. කිව්ව ආයුස්මත්නි ඔබ කොහොමද ඇවැත්නි ඔබ කොහොමද අවබෝධ කරගන්නේ? එච්චර දුෂ්කර ප්‍රතිපදාවෙන් යුතුව ඉඳලා ඔබට අවබෝධ කරන්න බැරි වුණා නම් සැප විඳින්න ගිහිල්ලා කොහොමද අවබෝධ කළේ? උන්වහන්සේකමට ආයුස්මත්නි කියලා කියන්න එපා. ලෞතුරා බුදු කෙනෙකුට ආවුසෝවාදෙන් ආවුසෝ කියලා කතා කිරීම නුසුදුසුයි කියලා කිව්වා. ඒ අය කිව්වා ඔබ ලෞතුරා බුදු කෙනෙක් කියලා කියන්නේ කොහොමද? දුෂ්කර ප්‍රතිපදාවෙන් ඉඳලා අවබෝධ කරන්න බැරි වුණානේ ඔබලට. ඔබට තුන් පාරක්ම කියලා ඒත් පිළිගන්නේ අන්තිමට හුවා මම මේ වගේ කවදාවත් කියලා තියනවාද මම අවබෝධ කළා කියලා බුද්ධත්වයට පත් වුණා කියලා එයා කිව්ව නෑ කියලා. ඉතින් කො මම මේ ඇත්තම ප්‍රකාශ කරන්න කියලා. ඒ පිරිස පිළිගත්තා. අන්නේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කරලා කරන්න ආරම්භ කරමින් උන්වහන්සේ වදාලා ඕදහත භික්කවේ සෝතං මහණෙනි කන් දෙක යොමු කරව මේ දේශනාවට කන් දෙක සවන් පද් දෙක යොමු කරන්න අමත මදිගතං මම අමෘතය අවබෝධ කළා. ඒ කියන්නේ මම අමෘතය කියන නිවන අවබෝධ කළා. අහමනුසා අහමනුසාසාමි. අහමනුසායා සාසාමි. මම ඔබලාට අනුශාසනා කරන්නම්. යම් අර්ථයක් පිණිස ඔබලා ගිහිගේ අතහැරලා පැවිදි වුණා නම් ඒ අර්ථය ඒ නිවන ඔබලාට වැඩි කලක් යන්න ඉස්සලා දැන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියලා කිව්වා. බලන්න කොච්චර අභිමානයක් ඇති කරලා විශ්වාසයක් ඇති කරලා දේශනා කරන්නේ. ඔබලා මහණුනේ කුමටද? ඒ දේ තව නොබෝ කලකින් වැඩි කලක් යන්න ඉස්සලා ඇති කරගන්න පුළුවන්, රහත් වෙන්න පුළුවන් කියලා කිව්වා. මම අවබෝධ කරගෙන මේ කියන්නේ කියලා. ඒ අය සවන්පත් යොමු කළා ධර්ම ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මයේ වෙනම සූත්‍රයක් විදිහට තියෙන්නේ ධම්සප්පවතුන් සූත්‍රය. ඒක දවස් පහක්ම දේශනා කළා. එක දවසට එක්කෙනා බැගින් පස් නම දින පහ ඇතුළත සෝහන් ඵලයටපත් වුණා. ඊට පස් නමම එකතු කරලා අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළා. ඒ දේශනාවල පස් නම රහත් වුණා. උන්වහන්සේ කියනවා මේ පංච වග්ගීය භික්ෂූන් ඉපදීම ස්වභාව කරගෙන හිටියේ නමුත් ඉපදීම නැති නිවන අවබෝධ කළා යය. වයසට යාම ස්වභාවය කරගෙන හිටි පංචවග්ගීය භික්ෂූන් වයසට නොයන නිවන අවබෝධ කළා. ලෙඩවීම ස්වභාව කොට හිටි පංචවග්ගීය භික්ෂූන් ලෙඩ නොවෙන් නිවන අවබෝධ කළා. මරණය ස්වභාවය කොට හිටි පංචවග්ගීය භික්ෂූන් නොමරෙන නිවන අවබෝධ කළා. අඬන එක ස්වභාවය කරගෙන හිටි පංචවග්ගීය භික්ෂූන් ඇඬීමක් නැති නිවන අවබෝධ කළා. කෙලෙසුන්ගෙන් අපිරිසුදු වෙලා හිටි මේ අය නිකලෙස් අය බවට පත් වුණා. අනාර්ය පරිේෂණය අතහැරලා ආර්ය පරිේෂණයේ යෙදිලා නිවන අවබෝධ කරගත්තා. මේ නිවන සොයා තමයි ආර්ය පරිේෂණය කියන්නේ. උන්වහන්සේ කියන මහණෙනි පංචකාම ගුණ කියලා තියෙනවා. ලස්සන රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස මේවා. මේවට ඇලෙන මුසපත් වෙන මේ සත්වයින් මේ සත්වයින් මේ සසරටම වැටෙනවා කියලා වුන් සසරට වැටෙන හැටි උන්වහන්සේ දේශනා කළා සසරට වැටෙන ආකාරය පිළිබඳ දේශනා කළා. ඒක හරියට උපමාවක් දැක්කුවා මල පුඩුවක පැටලුණා වගේ මල පුඩුවක් කියන්නේ හම් පටි වලින් හදනවා තොණ්ඩුවක් සත්තු අහුවෙන්න. ආන් එකට ඒකට අහුණාට පස්සේ වැද්දාට ඕනි දෙයක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ මායයට ඕනි දෙයක් කරන්න පුළුවන් මේ පංචකාමය තුල කම්සප විඳගෙන ඉන්නකොට ධර්මයෙන් තොරව කාමය තුල විතරක් ඉන්නකොට කියලා දේශනා කළා. ඉතින් එහෙම දේශනා කරලා හිටන් උන්වහන්සේ වදාලා යම් කෙනෙක් සිල්වත් වෙලා ධ්‍යාන උපදවාගෙන ඒ සමාධිය පාදක කරලා විදර්ශනා වඩලා රහත් ඵලයටපත් වුනොතින් එයා මාර බන්ධණයෙන් සදහටම නිදහස් වෙනවා කියලා මේ ආර්ය පරියේෂණ සූත්‍රයයි මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් උදාර කුසලානිසංස ධර්ම බලය සියලු දිව්‍ය රාජ මණ්ඩලය විසින් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවිවරු විසින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් දිව්‍ය යසයසුරු වඩ වඩා වර්ධනය වේවා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය මුළු ලොවටම සද්ධර්මයේ පතුරවන මේ සම්බෝධි බෞද්ධ විහාරස්ථානයටත් ගෞරවනීය කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් එවැගේම අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වත් මාකොළ උතුර පදිංචි රෝහිත රෝහිණී රුද්‍රිගු මහත්මියට ඒ වගේ මේ පවුලේ හැමදෙනාට සහභාගී වූ හැමදෙනාගේම ජීවිතවලටත් ධර්ම ශ්‍රවණය කළ හැමෝගේම ජීවිතවලටත් ලබා දෙත්වා දෙවියන්ගේ අනුකම්පාව ලබන ඔවුන් සැමදා දියුණුව අභිවෘද්ධියේ යහපත දකිත් ලබත්වා දෙවියෝ අජරාමර අමා නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. නමින් පරලෝ සැපස් සියලු ඥාතීන්ට මේ පිං ලැබේවා. ඔවුන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා. සසර ගමන සුවපත් වේවා. සසර දුකින් අත් මිදේවා. අමා නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත් පිරිස බලාපොරොත්තු වෙන තුන්දොල ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය බිමල ඥාන කියන කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේටත් අතිපූජනීය සුදස්සේ කියන ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ඒ වගේම ධම්මික ස්වාමින් වහන්සේටත් මහානාම ස්වාමින් වහන්සේටත් කියන මේ ගෞරවනීය සීලාදි ගුණ පිළිවෙතින් සරුතුමන් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා සැබවින් මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඊතා ඊතා හොඳින් ගුණ පිළිවෙත් සපුරා මේ බුදු සසුනේම නිවන් අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් දෙමු. මියගිය මියගිය ඩී ඔස්ටින්ද සිල්වා පියතුමාණන්ට කරුණාසේන කරුණාවතී කියන කරුණාසේන කරුණාවතී කියන කරුණාසේන මහත්මයා එවැගේම කරුණාවතී මහත්මිය කියන දෙමව්පියන්ට සියලු මියගේ ඥාතීන්ට මේ පිං නිවන් පිණසම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද දිනේ ජන්මදිනය සමරන ත්‍රිවිසාන් පුතණුවන්ට මෙපෙන් බලයෙන් තෙරුවන් ගුණ බලයෙන් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා පුතණුවන්ට සුබ උපන්දිනයක් වේවා කියලා සාදු කියලා සෙත් පතමු සහභාගී වන පින්වත් හැම දෙනාටම මේ කුසල බලය මෙලොව දියුණුව පිණිස පවතිවා පරලොව සුගතිය පිණිස පවතිවා මේ බුදු සසුනේම නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ධර්මදේශක ආනන් වහන්සේටත් අතිපූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේටත් ඒ වගේම අනෙකුත් මහා සංගරුවනටත් මේ කුසල බලය ලැබේවා. ඒ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංගරුවන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේලා සාසනික මෙහෙයයි මැනවින් යෙදෙත්වා මේ බුදුසසුනේ නිවන් දකෙත්වා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම 441කින් 900 මාකොළ උතුර මාකොළ පදිංචි රෝහිණී රුද්‍රිගූ මහත්මිය අද මෙහි දායකත්වයේ දරන්න එතුමිය මහා සතුටට ප්‍රීතියටපත් වෙන්න මෙයින් ලැබෙන දායකත්වයෙන් කිරාත් කාලයක් බුදුසසුන පවතිනවා මුළු ලෝකෙටම ධර්මයේ දෙන්න මහා පිටුවහලක් ලැබෙනවා. ඒ වගේ මේ බෞද්ධයා නැමැති එකම නාලිකාව ලෝකයේ තුල වැජබෙන්නට ඔබ දායකත්වයේ දරුවා වෙනවා අනෙක් පින්වතුන්ටත් අපි සදහෙන් ආරාධනා කරනවා මේ උදාාර ධර්ම දානමය පින්කම් වලට සහභාගී වෙමින් මේ නාලිකාව නගා හිටවමින් මුළු ලෝකෙටම සද්ධර්මයේ පතුරවන්න පිහිට සද්ධර්මයේ පතුරවන පිරිසක් බවට කල්යාණ මිතුරන් බවට පත් වෙන්න කියලා ශ්‍රී ලංකාද්වීප වාසී සදැහැතියන්ටත් විදේශවල සිටින බෞද්ධ ජනතාවටත් මෙසෙතින් ආරාධනා කරනවා මේ සම්බුද්ධ ජයන්ති සමයේ බුදු සසුන පෙර රකින්නට පෙරට එන්න උරලයේදී ක්‍රියා කරන්න කියලා ආරාධනා කරනවා අපි. ඒ වගේම හැම දිනාටම මේ උතුම් ධර්ම දේශනාමය කුසල බලය ධර්ම ශ්‍රවණමය කුසල බලය නිර්වාණ අවබෝධය පිණිස උපකාර වේවා සාදු සාදු සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානි සංස බලය හැම දිනාටම නිර්වාණ අවබෝධය පිණිස උපකාර වේවා සුවපත් වේවා සුවපත් වේවා